දස මාසේ උරේකත්වා පෝසේසේ උද්දිකාරනං ආ ගං වසන්ස සතන් මාතු පාදං නමා දස මාසයක් දුක්විඳ හැදුවම්මි ලේකිරි කරේ මාදැඩි කළ අම්මි දිවිනිම්නයේ සැනසුම ඔබමය අම්මි ඔබේ කරමි මගේ ආදර අම්මි දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්න් යුත්තකං රාජ මද්ජං සුපතිත්තං පීතුපාදං නමා මහං දහාඩිය කඳුලු මුතු කැටවුණු නිසාලොවේ දිවිමං තලාවට ඔබ වෙයි සදාසුවේ යන මංහසර නිති සරු කළ නිසා बेगुन करमी आदर पिया